යථාභාවය වෙන මේ සම්දිනාතුන් තේරෙන ආකාරයේ ප්‍රයෝජනයක් ගත හැකි පරමක සම්බදම දේශනාවක් පිළිබඳවයි බලාපොරොත්තු වෙන්නේ කාල වේලාවට අනුකූලව ආකාරය මේ දේශනාවේ මොකක්ද සම්මත සබදේශනාව ඔන්නේ කරන කර්තව්‍යම සිදු කරන්නේ නිවන අවබෝධ කරගන්න නිසා නිර්වාණ ධහත අවබෝධ කිරීමට අනිවාර්යයෙන්ම සමාපන ලක්ෂණය ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සෑම කවුරුත් විසින්ම කරලා තියෙනවා. සබත් පිළිසෙන් සෝවාන් මගින් සනාත ලක්ෂණය භවනා කරන දෙකම තුනේ සක්කායදිට්ඨිය සෝවාන් වෙනකොට නිරුද්ධ වෙනවා සක්කායදිට්ඨිය කියන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ ආත්මයක් ඇතිවෙන වැරදි දෘෂ්ටිය. ඉහළ යන මානසික සෑම කම්මාවෙන් දෙන්නේ අනාත්ම ලක්ෂණය කියලා අංගයක් සබාරවත් භාවයෙන් ලැබෙන අනාත්ම ලක්ෂණය අපිට දැනෙන්නේ සත්‍ය ප්‍රදේශාන්තයේ තුනතුලි. යනවා කුසෝදෝසේ තේරුම් ගැනීමට හදිසිය තුනක් සම්බන්ධනය කරන්නට ඕන. මේ අනාත්මය ගැන තිබෙන කරුණු අදන් වන කරුණු දැක්කලා දේශනා කරලා නැත්නම් ධර්මනාය තමයි සාකච්ඡා කරලා නැත්නම් වෙලෙ කොටසක් තියෙනවා නම් ඒකම කොටසක් බලලා ඒ කරුණු ගැන දැනීමක් පළමුවෙන් ඇති කරගන්න කලින් ඒ දැනුමට කියන්නේ සුතමේ වශයෙන් පිටගත් සංකල්පිතව ගන්න ලබන ප්‍රඥාව කියලා. ඇසීමෙන් කියන ප්‍රඥාව කියන එකයි සුතම ප්‍රඥාව කියන එක සම්බන්ධ නැහැ. ඒ දැනීමෙන් කවදාවත් නිවන් ලබන්නට බැහැ. කොච්චර අපි කර්ම කවුම අහලා තිබුණාද? ඒ දැනීම අපට ඉතාම සුලියෙන් තමයි නිවන් ලැබීම සඳහා ප්‍රයෝජනවත්. එවැනි දැනීමක් ඇති කරගත් කෙනෙක් තමයි තමාම සිතලා සමාධියම අවබෝධය බවට ඒ දැනීම පත්වා ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් රූපේ අනාත්මය කියලා අපි කියනවා නම් ලක්ෂණයන් කිප්පතරේ දේශනයට කියනවා. මේක අසනවා. ඒසුවට නෙමෙයි ඒසුවට පසුව සමන්තම තේරෙන තුන සමන්තම අවබෝධ වන්න ඕන. පැහැදිලි ලක්ෂණ සත්‍යයෙන් තේරුම් යන්න ඕනේ. මේ රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මගේ සාමස්තයම අනාත්මයි නේද කියන කරුණ. වෙන කෙනෙක් මේ ආත්මය කියලා කිව්වත් මෙහෙ නැහැ මේ ආත්මයක් නෙවෙයි අනාත්මයි කියන හැඟීම සමාජයේ පිටතලා ඇති වෙන ආකාරයෙන් මේ අවබෝධය ඇති කරගත යුතුයි. එන් මේ අවබෝධය කියන්නේ සම්පූර්ණ මේ වශයෙන් ඇති කරගන්න ලබන අවබෝධය කියලා. අර ඉස්සෙල්ලා කියපේ කියන්නේ සත්‍ය මේ ඥානය කියලා මේකට කියන්නේ සීමා මේ ඥානය කියලා. නැත්නම් ඔබට පිළිසෙනාන, සීතිසෙනාන ආදී වචන පාවිච්චි කරන ලබන්නේ. මේකෙන් නිවන ලබන්නට බෑ. නිවන ලැබීමට මේ අවබෝධය දෙහිකින් උපකාර වෙනවා. ප්‍රථමයි සුතමේ වශයෙන් අපිට දනවන අපිට දක්නවනේ වඩා ඉතාමත්ම සමීප වශයෙන් උපකාර වෙනවා නේද? නිවන් ලැබීමට භවනා තුළින් මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකලා මේකේ ආත්මයක් නැති බව සත්‍යස්ස වශයෙන් අත්දකින්න ඕනේ. සත්‍යස්ස අවබෝධයක් භවනා තුළින් ලැබෙන අවබෝධයක් තුළින් තමයි නිවන් ලැබෙන්නේ. එහිදී නිවන් ලබන්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට සනා භවනා කරනවා නම් පස්සේ විදර්ශනා භවනා කරන එක පංචස්කන්ධයේ තියෙන තියෙන ලක්ෂණ දෙක බල බලා සිටින එක. මේ සෑම රූප නාම රූප ධර්මයක්ම සෑම ස්වභාවකම ඇති නැති නැති යනවා. මේ ඇති ඇති නැති නැති යාමට කියන්නේ අනිත්‍ය කියලා. මේ අනිත්‍ය යාම නිසාම මේවා වෙනස් ස්වરૂපයකට පත් වෙන එක කියන්නේ විපරිණාමයකට පත් වෙනවා කියලයි. කියන්නේ අනිත්‍ය ස්වરૂපය නිසා වෙනස් ස්වરૂප ස්වභාවයකට පත් වෙන එකයි විපරිණාමයකට පත් වෙනවා. මේ අනිත්‍යයට යන මේ ධර්මයන් ධර්මයන් සංස්කාර ධර්මයන් නිරුද්ධ වෙනවා. මෙන්න මේ නිරුද්ධ වීම යම් කෙනෙක් භවනායෙන් අත්දකිනවා නම් ඕකයක් නිරුද්ධ වීම දකින්න පුළුවන් නාමයන්ගේ සියුම් දැනීමක් කර අනිත් සියලුම නාම ධර්මයන් නිරුද්ධ වීම අත්දකින්න පුළුවන්. මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දකින විට මේ නාම රූප ධර්ම මම හෝ මගේ කියා ආත්මය කියලා ගන්නට කිසිවක් සිටේ නොවීම ශේෂ නොවීම නිරුද්ධ කරන ආකාරයේ ප්‍රත්‍යක්ෂයට තෙන්නේ යන විට මේවා අනාත්මයි කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙනවා. මේ විදිහට ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබීමෙන් තමයි පහළම මාර්ගඵලයක් ලබන්න පුළුවන් වන්නේ. ඊළඟ මාර්ගඵලයක් ලැබෙනවා නම් මොන විශ්යෙන් මේ ආකාරයෙන් අනාත්ම වශයෙන් උපසී යන ආකාරයෙන් තෙන්නේ යන්න ඕනේ. පැහැදිලිව ප්‍රත්‍යක්ෂ අවබෝධයට දස්ත නිර්මාණය කරනවා. භාවනා ඒකත් නාම ලක්ෂණය ගැන අවබෝධයක් ඇති කර ගැනීමයි නිවන් ලැබිය හැකි වන්නේ ඒක නිසා ඒ කරුණ හරියට පැහැදිලිව Tamanටම තේරෙනවා නම් මම මේ අනාගත ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි කියන හැඟීම කෙනෙකුට ඇති වෙනවා. ඒක ඇති වුණාට පස්සෙ තමයි ඒ ගැන උත්සාහවත් වෙන්නේ. ඒ උත්සාහ පින්වත් නොවන කෙනා මෙවැනි කරුණ ගැන මේ අවබෝධ කරගත යුතුයි කියන හැඟීම නැති නිසා ඒවා ඇසීමට පමණ සීමා කරන්නට පුළුවන්. ඒක නිසා අනාත්මය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න සෑම කෙනෙකුම උත්සාහ දක්වනවා. අනාත්ම කියන එකෙන් අදහස් කරන්නේ ආත්ම නොවේ කියන එක. මේ සත්තා අනාත්තා කියලා ඒක විශ්ලේෂණය කරලා උදාහරණ දක්වන්න පුළුවන්. ආත්මයක් නොවේ ඒකයි අනාත්මය කියන්නේ. මේ අනාත්මය ගැන කරුණු කියනවා නම් වෙන සාධු දේශනාවක් කරුණු දෙකක් කොල්ලා ඒක නිකන් අනාත්මය. රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය කියන මේ පංචස්කන්ධ ලෝකයේම එක එකක් සමාධිවන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව ගැඹුරින් ධර්ම විස්තර කරන්න සිදුවා. ඒ සඳහා දේශනා වාසයක් කරන්න වෙන එක සිතානට පුළුවන්කමක් නැහැ. කෙසේ වුවත් මේ අවස්ථාවේදී අපි මේ ඇයි කීමට බලාපොරොත්තු වෙන්නේ මේ අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ලබා තිබෙන කෙනෙකුට වත් අනාත්මයි කියලා අවබෝධ නොවන එක්කමක් පිළිබඳ කර්මවිද්‍ය කටේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ උන්වහන්සේ දෙන්න පාද වඩින විට අසීලක පස්සක කියලා මේ ගන්නේ එන්න බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ කතා කළා මේ දෙන්න පාද යන වෙලාවේ දැන් නම් මේ දේශනා කරන්න බැහැ කියලා. දෙවෙනි සැරේ කිව්වා තුන්වෙනි සැරේ කිව්වා මේ තුන්වෙනි වතාවට බුද්ධ ඥානවත් ඒක ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කළාට පස්සේ මේ අකේලක පස්සකට තියෙන නිගමනය ප්‍රකාශ කරනවා. මම වැඩියම කමන්නේ බුදු ඥානන් වහන්සේ සුදු දෙයක් පමණයි යන්නේ. ඒ නම අහන්නේ කියලා කිව්වට පස්සේ මේ අකේලක පස්සට තියෙන සංස්ථා බුදුමෝන් ළඟ යනවා. කිසිම කෝ බෝබෝ සමය සයන් පතන දුස්සන්තේ. බවට ගෞතමයේ මේ කුසල් සමා විසින්ම ඇති කර දක්වාද ඒකයි සාමාන්‍ය සිංහල අදහස. මා හේවන් කස්සක කස්සක එහෙම කියන්නේ තමයි මම කියන්නේ නැහැ. සිම්පන් භෝගෝතුම පරං කතං දුක්ඛන්තේ සිංහලෙන් බලද්දවතුමේ මේ දුක වෙන කෙනෙක් ඇති කර දුන්නද මා හේවන් කස්සක එහෙම කියන්න ගත්තේ පාපස්ස තමයි මම කියන්නේ. ඉන්නකෝ බෝධි දෝෂම සරම ප්‍රසංචය පරම ප්‍රසංචය දුක්ඛන්ති. එහෙමනම් බෝධි දෝෂමේ මේ දුක සමාස්ත ඒ වගේම බාහිර කෙනෙකුට මම කෙනෙක් කියන දෙදෙනා විසින් ඒ දෙගොල්ලෝ විසින් ඇති කර ගන්න ලබන දෙයක්. මාගේ මනසට කරන මොන එහෙම කියන්නේ නැහැ එහෙම කියන්නේ එපා. සිතන බව ගොතන අත්‍යංකානං අපරංකානං අධිෂ්ඨසමස්පන්නං දුක්ඛන්දී කියන ප්‍රශ්නේ ඊළඟට මූලම වෙනවා. ඊළඟම ගෞතමයන් වහන්සේ මේ දුක කියන එක කවුරුත් සාම කරන්නේ නෑ. කෙනෙක් කරන්නේ නෑ අධිෂ්ඨ සමස්පන්නං කිසිම හේතුවක් නැතුව හටගත්තු එකක්ද. මා හේවන් සත්‍යය එහෙම කියන්නත් එපා කත්තක. කියනකෝ භෝගවතම නැති දුක්ඛං කිය. එහෙමනම් වාස්තවකමයන් වහන්සේ දුක කියලා දෙයක් නැද්ද? ඔබට බුදුසසුන වහන්සේ කියන අත්‍යකෝපස්සක දුක්ඛං දුක කියලා දෙයක් තියෙනවා පාස්තක. ඒක බුදුරජාණන් වහන්සේ මේ අතේල පස්සක කියනවා. ඒ මේ භංගෝතම දුක්ඛං ඥානාසීන සත්‍යති එහෙමනම් මේ මවත් දවසම යනවා දුක දන්නේ නැහැ දුක දකින්නේ නැහැ එහෙමද කියලා ප්‍රශ්නය වෙනවා ත්‍රිඥාන මහත්මයා ප්‍රකාශ කළා ප්‍රස්ථාන කොහොමද කස්ස දුක්ඛං ඥානම කොහොමද කස්ස දුක්ඛං මම දුකේ දන්නා පාස්කත මම දුක දැකලා තියෙනවා පාස්කත එනිදී පාස්කත මම දැනගන්න ආහාරයට කස්ස දැනගන්න ඔබ මේ අහනහන් සෑම ප්‍රශ්නයකට මා හේවන ප්‍රශ්නට ගැන පිළිතුරු දුන්නා. ඕ එතකොට මේ දුක තියෙනවා කියලා කියනවා ඔබ දුක දන්නවා කියලා කියනවා මේ දුක මොකක්ද කියලා මට කියන්න. එතන ඇතුළු සම්මාදයයි අතුනේ ප්‍රකාශ කරනවා. මෙහිදී මේ අනාත්ම ස්වરૂපේ මතු කරන ධර්මදේශනා බුදුන් වහන්සේගේ පස්සේ ඒක ඒක පාදක කරලා උන්වහන්සේ ඒ වාක්‍ය පිළිතුරු දෙන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි සමන් විසින්ම මේ දුක ඇති කරගත්තා. මේ දන්නා සංස්කන්ධ ලෝකයේ සංකේතන සංකපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කියනවා සංස්කන්ධ ලෝකයයි මේ දුක කියන්නේ. දුක කියන්නේ හිතේ සමන්ගේ අගේ සමසිතේ පැවැත්ම. මේ පැවැත්ම තියෙන නිසා තමයි මේ දුක්ඛෝම අපිට අත්දකින්නට සිදුවෙලා තියෙන්නේ. යම් තැනක සංස්කන්ධ ධර්මයන් කියනවනම් එතන දුක පවතිනවා. පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං ඒකයි යම් පංචස්කන්ධ ධර්මයේ පැවැත්ම දුක. මේ දුක ගැන මේ අපේ කර්තම බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්මන් විසින්ම මේ දුක දුක ඇති කරගත්තාද කියනවා. මේක මේ අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ඇති අය පවා ඒ වැරදියට වැරදි දෘෂ්ටි කෝණයකින් වැරදියට ග්‍රහණය කරගෙන සිටින කරුණක්. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මමමයි අසුසල කර්ම රූපසල කර්ම කළේ මමමයි ඒකේ විපාක නිදින්නේ. සමහර විට අපි කියනවා මම හිතට මොකක් අපසල කර්මනේ ඉතින් මම මේක උත්සාහ දෙන්න ඕනේ කියලා. එතන තවස්සට බුක් නිදින කොට එනවා ඒගොල්ලෝ කරපු අපසල කර්ම වල විපාකේ යන විදින්න ඕනේ ඔහු කරපු කර්ම ඕම විදින්න. මේ කොම්බිනේෂන් වලින් මේ විදිහට අපි සාමාන්‍ය විවහාර කරන විතර ඇන්න කතා මේ. එතකොට සම්මුතිය පිළිබඳ අපි එහෙම කතා කරන්නට ඕනේ කතා කරන්නට එපා කියන නෙමෙයි. මේ අදහස් නමුත් අපි තේරුම් ගන්නට ඕනේ මෙතන සිදුවන ක්‍රියාදාමය මොකක්ද කියලා. සමා විසින්ම මේ දුක ඇති කරගත්තා වූවහම මේ ආත්මවලදී අපරිසම කර්ම දැක්කලා ඒ කර්මවල ප්‍රතිඵලයක් වශයෙන් දැන් අපම මේ විපාක විඳිනවා කියන දෘෂ්ටියට බහිනවා. ඒ දෘෂ්ටිය සමාගයේ සිටත ගැටෙන නිකේතය අන්තර්ගත වෙනකොට ආත්ම සංඥාව පිටතට කැවිලා එතනදී ඒක නිසා මෙතන බුදුහාමුදුරුවෝ කියනවා සමාසුන් දුක පිටරගත්තා කියන කාරණාව තමයි ඒවන් හත්කේ. දැන් මේ කාරණා කීවට මෙයාට තේරෙන්නේ නැහැ. දැන් අපි හිතමු මිනිස් එක්ක නැත්නම් මිනිස් ලෝකයකදී අපි හිතන්නේ සිදුවෙන්නේ හිමයි. ගේ මරණ මොහොතේ, ගියා මරණ මොහොතේ සතර කන්න සිහිපත් වෙන නිසා. මේ කුසල කම්මේ විපාකයක් වශයෙන් තමයි අපි මෙලොවට ජනිත වෙන්නේ. මෙලොවට ජනිත වෙච්ච නිසා තමයි අද දක්වා මෙලොවට සියලුම දුක් දින්නේ. ඒ වගේම අනාගතයේ මේක වඩා දරුණු තීව්‍ර දුක් විඳින්න සිදු වෙනවා. ඒ දරුණු කටක දුක් වේදනා විඳින්න සිදුවන්නේ මේ මනුස්ස ලෝකයේ අපි ඉපදෙන නිසා ඉපදීම තිබෙන සාස්කල් දුක තියෙනවා ඉපදෙන්නේ දුකක් සතරාත්මකව තින්දාති දුක වෙනකොටම ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ආදී අනිත්‍යක අනිත්‍යයන් දපගොන් අත්‍යන්ත බැඳගෙන මේ එකතම ඒවට කියන ධර්මතාවය එතකොට අපි අකුසල කර්මයක් කරන විට නැත්නම් අකුසල කර්මයක් කරන විට බොහෝ දෙනෙක් කල්පනා කරනවා මම කුසල කර්ම කළා මගේ කුසල කර්මයක් කළා කියලා. අත්තර වශයෙන්ම සිදුවන ක්‍රියාදාමය නෙවෙයි. දැන් බුදුදානන් වහන්සේ දක්වනවා විද්‍යාව පත්‍ය සංස්කාර අවිද්‍යාව නිසා සංස්කාර රැස් කරනවා. අවිද්‍යාව පත්‍ය පුණ්‍යාද සංස්කාරා කියන අවිද්‍යාව පත්‍ය අපුණ්‍යාද සංස්කාරා කියන අවිද්‍යාව නිසා කුසල කරනවා. අවිද්‍යාව නිසා අකුසල කරනවා. අවිද්‍යාවත්‍ය අනුජාත සංඛාර. අවිද්‍යාව නිසා ධ්‍යානක් හොදනවා. එතකොට මේ අකුසල අවිද්‍යාව නිසා කරනවා කියන කාරණාව කිසිම ප්‍රශ්නයක් නැති කරුණක් ඒ ගැන විමසියක් තියන්නේ නමුත් මේ කුසල අවිද්‍යාව නිසා කරනවා කියුවම ඒක වෙන සම්හාරයක කෙනෙකුට විමසි පහරවන්නට පුළුවන්. ඒ වෙන්නේ කොහොමද කියලා සැක පහරවන්නට පුළුවන්. කුසලයක් කළත් අපතයක් කළත් කර්මය වට කියන පොදු වචනය අපි පාවිච්චි කරමු. කර්මයේ රැස්කන විට අපේ කර්ම රැස් කරන කුසලයක් කියනවා කියලා හිතනවනම් ඒක වැරදි. රැස් කියන්නේ රැස් වීමක් කියනවා රැස් කරන කෙනෙක් නෑ. ඒකයි සත්‍ය කරමු. සමේ නිලරේ ධම්මේ ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේකට කුසල් සිත් පහළ වෙනවා. කුසල් ප්‍රශ්න. නමුත් මේ අය නිදී මේ කුසල් කරන්නේ. මෙහිදී සිදුවන ක්‍රියාදාමය තේරුම් ගන්න. මෙතන සිදුවන්නේ සංස්කාර ධර්ම ඇතිවිය කියන දේවා. දැන් මම මේ වචන ටික කරනවා. මේ වචන දුස් මේගේ කණින ශබ්ද තරංග වදිනවා. ඒවා දැනීම බව පරිවර්තනය වෙනවා. සාරික ක්‍රියාදාමයෙන් ස්නායපද්ධතිය ක්‍රියාදාමයන් ආදී ඒකපටේ. එතකොට මේ හේතුඵල ධර්මයක් වශයෙන් අපේ දැනුමේ සිතක් පහළ වෙනවා. මේ සිතේදී ඇති වෙන්නේ මොකක්ද? පස්සේ දාකීන ලබන ශබ්දේ මේ හඳුනා ගන්නවා. මේ කියන්නේ මේකයි මේකයි මේකයි. ඒ හඳුනා ගැනීම ඇති ඇති නැති නැති යන ඒවත් කියන්නේ සංඥා. ඒකවල කලින් විඥානයේ කිය තියෙන තියෙන කියන මේ කියලා කියනවා. දැන් කියනවා මේ සංඥාවේ කිය තියෙන තියෙන කියනවා. මේ ධර්ම කර්ම කියන විට විශේෂ වේදනාව බොහෝ විට මේ අවස්ථාවේදී කියන්නේ මන්දහත් වේදනාවක්. සමහරට මේ කරුණු කෙරෙහි අත්‍යන්ත ස්වરૂපයක් පමණාප ස්වરૂපයක් මුසින් දකියක් නම් තියෙනවා නම් යොගසන ස්වરૂපයක් තියෙනවා නම් දුන්නසක් වශයෙන් සමහරකට මේ කියන ධර්මයේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නිරාමිත දීපියක් ඇති වෙනකත් පුළුවන්. ඒතන කවරාකාරයක වේදනා සංදේශය ඇති වෙන කියන කියන කියලාම මෙතනදී තියෙනවා. ඊට අමතරව තමන්ගේ පිටතන මේ කියන සම්පන්න කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවා, ප්‍රඥාව තියෙනවා, සතිය තියෙනවා, සමාධියක් පිටතේ තියෙනවා, ප්‍රේක්ෂණ භාවය. මේ ආදී චිත්ත සංස්කාර ධර්ම මේ අවස්ථාවේදී ගන්නවා. ඒවා කියන්නේ සංස්කාර සංයෝජන. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එකේදී සිදුවන පරමාර්ථයේ ක්‍රියාවලිය මේකයි. මොනවාද? ඒ කියන්නේ විඥානස්කන්ධය ඇදී ඇති නැති වෙන කියන්නේ. සංඥාස්කන්ධය ඇදී නැති වෙන ලක්ෂණය. නිකන් ප්‍රේමයෙන් අපිට වෙනවා. වේදනාස්කන්ධයක් ඇදී ඇති නැති නැති යනවා. ඒ වගේම තමයි සංස්කාරස්කන්ධයක් ඇදී ඇති නැති නැති යනවා. මේ නාමස්කන්ධ අතර ඇති වෙනින් නැති වෙනින් යන විට ඒකට අනුකූල වන ආකාරයෙන් රූපස්කන්ධයක් ඇදී ඇති නැති නැති යනවා. තමන්ගේ ඇඟ ශරීරය ඇතිවෙන නැතිවෙන හේතු තුන මේ හේතු අතරින් එකක් තමයි සිත. සිත්ක රූප කියලා කියන කුතුහල ගන්න රූපයක අපේ සිත කරනවා අපේ මනසේ රූප වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා වෙනස් වගේ මොනවාකාරයලා පිළිවෙලක් ප්‍රසන්න ස්වභාවයක් වෙනකන් දක්වන්න පුළුවන්. කෙනෙක් මෛත්‍රී සහගතකදී සම්මාසකේ සතුටින් ප්‍රියමනාප ප්‍රයෝගකින් යනවා ඔහුගේ මොන වෙනස් ස්වභාවයක්. අර තරහාගේ කෙනාගේ වගේ මේ අනුපත සිත් කරනවා නෝස් වෙනස් වෙනවා. සීතල වෙනකොට රූප වෙනවා ඒ වෙනකොට රූපේ පරස්ස ආකාරය. ඉතින් මේ විදිහට රූපේ වෙනස් වෙන හේතුන් තියෙනකොට අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ චිත්තජ රූප උපදිනවා ඒ චිත්තජ රූප නිරන්තරයෙන් ඇති ඇති නැති යන මේකේ රූපස්කන්ධය නිරන්තරයෙන් ඇති වෙන පවතින නැති නැවත ඇති වෙන නැවත පවතින නැවත නැති මේ මේ අපණ්ඩ ක්‍රියාදාමයේ දිගින් දිගටම සිදු ඒක අනතරව අපි මේ ශබ්දයේ පිට කරනකොට මේ ශබ්ද තරංග වැඩි වෙන නිසා රූපේ කම්පණයකටපත් වෙනවා කම්පණය වෙනවා කියන්නේ කෙලවීමකටපත් වෙනවා වයිබ්‍රේටර් එතකොට නිරන්තරයෙන්ම රූපේ වෙනස් වෙන ඒ ශබ්දයට අනුකූලව. බාහිර මේ සූර්ය කණේ ශබ්දයක් දැනෙන ඒ ගොල්ලගේ හඳන ශබ්දයට පවා අපේ රූප කලන වෙනස් වෙනවා. මේක මේ ඇයට දකින්නට බැරි සමාධි දිනන සමාධි දිනන තියෙනවා මම මේ කියන භාවනාව කරලා බලන්න මේක මගේ ශක්තිය නෙවෙයි. සායනන්තේ සාන්දරේ කියන දේවා කියන කොටස සුවන් සංකේස් කියලා කොටස් තිබෙනවා. අනේ පොතේ තිබුණ එකක් මම මේ කියන්නේ ඒක අපිට කරලා බලුවා ඒ විදිහටම සිදු වෙන නිසා අපි මේ කියන්නේ. සමන්ගේ අකතම අල්ලටම අවධානය යොමු කරලා සෙමීට අල්ල ටික ටික ටික ටික අත්හරින්න ලැබෙන පහන කොටස. එහෙම කරනකොට කීප සැරයක් කරනකොට සමානකට තවත් දෙයක් වෙනවා. සමහර විනාඩිය දෙකක් වෙන ප්‍රාර්ථනා කරනවා මතය කාලේ වෙනස් වෙනවා. සමහර තේරෙනවා මේ යම් කිසි මේ සමන්ගයක් විද්‍යුත් සමන්ගයක් සමන් කරන්නාසේ මේ හතේ ඉහළට පහළට යනවා. ඉලෙක්ට්‍රික් වේව් එකක් වගේ. ඒක වෙන ආකාරයේ සමන්ට තේරෙනවා. එහෙම තේරෙනකොට මේ අත උස්මෙන් මහත් කිරීමට අනුකූල වන ආකාරයෙන් Tamanගේ මුළු ශරීරයේම රූප කොටසෙන් ඉවර తీරට කැඩී යාමක් හෝ පහල් පහල් ගැන කැඩී යාමක් ඒ අතේ කලණයට අනුකූල සිදුවන ආකාරය දක්වනවා. මුළු ශරීරයේම අත සැදවීම අනුව වෙනස් වෙනවා. මේක දකිනකොට මොලේ මැද හරියට අවධානය යොමු කරලා ඇතන සබ්දයට අවධානය යොමු කරලා සබ්දයක් වෙනවනම් මේ පැත්තට ඒ දෙකට මානසිකාවේ මෙහෙවන්න ඕනේ. සිත මෙහෙවන්න. එතකොට සම්බන්ධ තේරෙනවා මේ සම්බරේට මේ ශබ්ද වැඩිලා වදිනවා සම්බරේ කම්පන ඒ කම්පණය වෙනකොට ඒකේ මොලේ මැද හරියේ තරංග භාවයක පරිවර්තනය වීමක් වෙලා ඒක දැනීමක් වඩ පස්සන ආකාරය දකින්න පුළුවන්. එහෙම දැකලා එන්නකොට Tamanටම තේරෙනවා දැන් මේක හදවතට ගන්නවා ඊළඟට හදවතට ගත්තන් පස්සේ එතනක් Taman සෙනවීමක් දකින්න පුළුවන් කලින්. දැන් මේක පොදු වුණාට පස්සේ ඉස්සාවතේ ශබ්දයක් එනකොට තමන්ගේ මුළු ශරීරයම සෙලවෙන වෙනස් වෙන ඇති යටි නැති නැති වෙන ආකාරය දකින්න මම මේක කරලා බැලුවා විනාඩි 5ක්වත් අපිට ඕන කරන්න තිබුණේ නැහැ. හදිසියක් දෙකක් ලැබුවට පස්සේ දැනෙන අය සමග කතා කරන නිසා කිසිම භාවනාවක් නැහැ අන්න තමයි කතා කරලා තිබුණා නමුත් ප්‍රතිචාර දක්වන්නේ ඔව් නෑ හ්ම් අවකාදී වශයෙන් සංස්කාරන සිද්දසලේ අනස්මන් මනසිකාරේ පවත්තන්නේ මාගේ ශරීරයේ මත එතකොට මේ වචන සුද්ධ කරන සෑම වචනයක් ගන්න අපේ ශරීරයේ වෙනස් වෙන ආකාරය පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම අපි දන්නවා ඒක නිසා මේ ශබ්ද තනංගක වෙන ලෝකයේ තියෙන අදීවි සජීවි සෑම රූපයක්ම චලනය වෙනවා වෙනස් වෙනවා කැඩෙනවා දිනේ. ඒක මම දන්නේ විද්‍යාත්මකව කොයි තරම් දුරට ඔප්පු කරලා තියෙනවද කියලා නමුත් ඒක සත්‍ය වශයෙන්ම පිළිගන්නවා. ඒක නිසා අපි මේ ධර්මයේ දේශනා කරනකොට මේ ශබ්ද තරංග තුළම මේගේ පරිවර්ෂණය එකක් වෙනස් වෙනවා. හැම විටම වෙනස් වෙනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන විට මොනවද සිදුවෙන්නේ? අර කලින් කියපු නාම ධර්ම හතර වෙනස් වෙනස් වෙයි අපි යෝකේ නැති නැති කියන්නේ. මොකද්ද? විඥාන ස්කන්ධය ඇතිවෙන්නේ නැතිවෙන්නේ යනවා දැනටත් එකයි. ඉස්සරහට පසු පාඩමට ආපිටේ මේකට දිගන ධර්මයේ සරණේ ගන්න පටන් ගන්න මොහොතේ සිට මෙහෙම. සංඥා වල සැටි ඇති නැති නැති යනවා. සංස්කේතන වල සැටි නැති නැති යනවා. සංස්කාරයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. විකතම ක්‍රියාදාමයේ සිදෙනවා. ශරීරයක් ඇති යටි පැවිදි පැවිදි නැති නැති යන මෙතන මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට සිදුවන පරමාර්ථමේ ක්‍රියාදාමයේ කොන්න කොකයි මෙතන මම ධර්මයේ ආනවා කියලා හිතනවන යම් කෙනෙක් ඒකක් සිතිවිලි මාත්‍රයක් ඒකක් සංස්කාර සම්බන්ධය කියලා කියනවා. මම මමයි මේ කුසලයේ කරන්නේ කියලා හිතනවන ඒකක් සිතිවිලි මාත්‍රයක්. එතකොට මෙතන රැස්වීමක් තියෙනවා. කුසල කුසල සංස්කාර රැස්වීම තියෙන රැස් කරන කෙරෙන්නේ සුදු සංස්කාර ධර්මය ඇති වෙනින් පැවතුණු නැතිවෙමින් යන කොම්මයි මෙතන තිබෙනවා. මේකමයි ඕනම කුසලයක් කරනකොට සිදුවන ක්‍රියාවලිය. මේ දෙයමයි අකුසලයක් කරනකොට සිදුවන්නේ මේ දෙයමයි කුසල අකුසල නවන ඕනම කුසලයක් සිදුවන්නේ. එතකොට සමන්තම තේරෙන්න ඕන පංචස්කන්ධ ධර්මය නැත්නම් සංස්කාර ධර්ම ඇති යටි නැති නැති යාම හර කුසල් අකුසල් රැස් කරන කෙනෙක් නෙමෙයි. එතකොට සාරකතන දුක්ඛන්ති සමාධිසින්ම දුක ඇති කරගත්තාද කියනවනේ කියන කරුණට සමාජයෙන් දුක ඇති කරගත්තා කියලා කියන්නට බෑ කියලා කිව්වේ. ඒ ප්‍රශ්නේ දෙවියන් සුසුමු දෙයක්. මොකද සමන් මේ කුසල අකුසල සංස්කාර රැස්කලීනේ එතන ආත්මයක් නෑ. පොදු සංස්කාර ධර්ම ඇති ඇති නැති නැති යන කොහොමද ඇති? සුද්ධ ධර්ම සංස්කාර ධර්ම සුද්ධ සංස්කාර සංකතේ සංස්කාර ආදී බලිස්සන්ති. සක්කා පරිදේවනා කියලා දාතාවකින් පොදු සංස්කාර ධර්ම මේ තියෙනවා පොදු සංස්කාර ධර්ම පවතිනවා පොදු සංස්කාර ධර්ම නැතිේ මෙහිලා කවර නම් පරිදේවයක්ද ශෝකයක්ද සැලීමක්ද කල්පනාවක්ද කියන එකයි අන්තිම පදයේ තේරුම සක්කා පරිදේවනා කොට අනිත් පද තුනෙන් කියන්නේ බුද්ධ සංස්කාර ධර්ම ඇති වෙනවා බුද්ධ සංස්කාර ධර්ම පවතින බුද්ධ සංස්කාර ධර්ම නැති වෙනවා සමාන තියෙනවා නෙවෙයි සමානයේ ආත්මයක් නැති වෙනවා නෙවෙයි මම නැතිනවා නෙවෙයි කිසියක් හෝ කුසේක හෝ සත්‍යක හෝ ජීවියක් හෝ ඇති වෙනවා පවතිනවා නෙවෙයි එහෙමනම් කර්ම සංස්කාර මම සිදු කළා කියනවා නම් මගේ කර්ම මගේ කුසල කර්ම මම කුසල කර්ම කරනවා කියනවා නම් සංකරම මේ කර්ම නොදක්නා අවිද්‍යාව පාදකලයි අවිද්‍යාවේ සිටකනයි එවැනි අදහසක් කරගන්න. ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ අවිද්‍යාව තුළින්ම කුසල සිදුවන්නේ අවිද්‍යාව තුළින්ම අකුසල සිදුවන්නේ. එතකොට සම්මන් වශයෙන් ඔබ සංස්කාරම කලෙත් නෑ අපසල කර්ම කලෙත් නෑ දුක් ඇතිවන්නේ ජාතික කොට නොකරව දැන් අපි හිතමු අකුසල කර්මයක් කළා ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් දුක පිළිබඳව විශාල දුක ඉදීමක් කරනකම හිතුවා අපි දැන් කුසල කර්මයක් කළා කුසල කර්මයේ මනස ලෝකයකදී ඉදීමේ දුක් ඔක්කොම අත්දකින්න සිදුවන කුසල කර්මය නිසා මාස කුසල ඉන්නකොට දුක් නෙමෙයි මාස නමයක් ඔක්කොම කාලයක් තිස්සේ මාසයෙන් දේවන කොටත් මේ සැපවත් විදිහට දිනුනා නෙවෙයි සැප දිනාගේ දිනාගේ සැපෙන් ආසන්න කරගෙන නෙවෙයි සිතාගෙන සම්බාධ සහිතව දුක් මුදගෙන ගැහැට ඉඳගෙන අමාරු තැනකින් එළියට ආවි දුකක් මස්සිතෙන් ධර්ම දුකක් වෙනගෙන ඒ ජාති දුක ලබා දුන්නා ඒ ජාති දුක අපි නෙමෙයි ඇති කරගත්තේ මං කරපු කුසල කම්මේ මේ ජාති දුක ඇති වෙනවා කියලා අපිට කියන්න දෙයක් එකම කියනවා නම් ඒක වැරදි එතන ආත්ම සංඥාව තුළ තියෙනවා දැන් උපදින කර්මයේ මේ විපාකයේ කෙරේ ප්‍රතිස්පන්දි විපාකය. දැන් උපදිනාට පස්සේ ප්‍රමුක්ති විපාක කියලා කර්මයේ තවත් කොටසක් තියෙනවා. ඉදීම දෙන දෙයක් අපිට ප්‍රතිසන්ද විපාක, උපදිනාට පස්සේ ලැබෙන විපාක වලට කියන ප්‍රමුක්ති විපාක. දැන් අපි ජීවත් වෙන කාලය තුළ නොයෙක් ආකාර දුක්ඛයට කම්කටොළක මුණ පාන්න වෙනවා, දුක්ඛෝගය හදනවා, අධිශාන්තර වෙනවා, මේ දුක් ඇති වෙනවා. මේ දුක් බොහෝ විට මෙතනදී අතීතයේ කරන ලද අකුසල කර්ම වල විපාකයක්. ඒකට ඒ ප්‍රවෘත්ති විපාකත් මේකක් නෙවෙයි බොහෝ ප්‍රවෘත්ති විපාක අකුසල කර්ම වල විපාක නැසුනේ කියලා. ඒ අකුසල කර්ම අපි කළා කියලා හිතනවනේ. අපි කියනවා මම කරපු කන්නේ මොනවා කරන්නේ මම විදවන්නේ දෙතේ හයාවේ සම්පාපකම් මං පතන පන්ති වේසස්ස විපාකම් පටිසම් වේදිතේ කියලා තමයි ධර්මයේ දැක්වෙන පාඩයක් තියෙනවා. ඒ කියන්නේ අපායට ගියාම යමලන් දිරෝ කියනවලු ඒ කියන වචන දාන්නවා කියනවා. අර අපායට ගිය සත්යන් උඹමනේ මේ කර්මකලේ උඹමනේ ඉඳපන්තිය. ඒ අගමරම් දිරෝ ප්‍රකාශ කරන කතාවක්. ධර්මයේ තිබුණා. ඒ වගේ අද ලෝකයේ සත්‍යෝත් අපින් හැමෝටම කතා කරනවා මම මොකද කරන්නේ මම මොකද කරන්නේ දිනවා ඕක කරපු කාරණේ ඔහොම කතා කරගෙන යනවා කියලා. නමුත් මෙහෙම අපි කතා කළේ යුතුයි නැත්නම් මේ ලෝකපත් වෙන ලෝකේ ජීවත් වෙන්න බෑ සම්මුතිය ඉක්මවා අපිට කතා කරන්න බෑ සම්මුතිය පිළිබඳව කතා කරන්න බෑ එහෙම අපි කතා කළාට එහෙම අපි ව්‍යවහාර සමාජ අපි අවබෝධ කරගන්න ඕන මෙතන සාමික සම්බුත් සම්පී කියන එක වැරදි කියලා මා විසින්ම දුපත් ඇති කරගත්තා කියන කරුණ මගේම කර්මයෙන් මම විපාක හදිනවා කියන කරුණ වැරදි කියලා තේරුම් ගත්තා ඒකට තේරෙන්නේ අකුසල අකුසල කම්ම තිබෙනවා. ඒ කර්ම පැත්තේමක් තිබෙනවා. නමුත් කර්ම පැත් කරන කෙනෙක් නේ. ඒ හැම අවස්ථාවේදීම සංස්කාර ධර්මයේ තියෙනවා පවතුනන්නේ තියෙනවා. මේකේ විපාක වශයෙන් අපි මේවා අත්දකින විපාක විදින පුද්ගලයෙක් නේ විපාකයක් තියෙනවා. ඒවා කොහොමද සංස්කාර ධර්මයේ තියෙන්නේ තියෙන්නේ කියන්නේ මෙන්න මේ සත්‍යය තේරෙනකොට මේ පිළිබඳව තියෙන අනාත්ම ආත්ම සංඥාවේ තියෙන ගැඹුරු අවබෝධය සායින් කරගන්න ඕනේ. තුන්පන් බෝගෝතම තමයි කතන් දුක්ඛන් තියෙනවා මේ දුක අන්නයි විසින් කළාද. ඒ කොට ඊළඟ දවසේ තමයි කියන්නට වෙන්නේ මොකද වේලා ඉක්මනට ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඉදිරි දවසේ ඊළඟ කොටස කරන්න. අද කියපු කාරණාවනේ කීවේ මෙන්න මේකයි විපාරාසන මේකයි අපි අනාස සංඥා ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න පිළිතුරු අපිට දැනීමට මෙවැනි ධර්ම දේශනා අහන්න ධර්ම සංග සාකච්ඡා කරන්න පොත්පත් ආදී බලන්න ඒ දැනීම ප්‍රමාණවත්කමෙන් මොනදේ කියන කිසිසේත්ම ඒක නිසා ඒ දැනීම සමන්ගේම අවබෝධයක් බවට පත් වෙනවා. ඒ අවබෝධය තුනක් පස්සේ විදර්ශනා භාවනා කරන විට නාම රූප සංඥාගේ නිරෝධයක් දැකීම තුළින් මේ ආඥාන් මේ බවත්පත් කරගෙන අත්දැකීම තුළින් නිවන් ලබන ඒකයි පළවෙනිම දෙයක්ද උපදේශය. එතකොට මේ ආත්ම සංඥාව ආත්මයක් නැත කියන අනාත්ම සංඥාව බොහෝ අයගේ ධම්මසල ධර්මයේ ගැන අවබෝධයක් ඇතිවගේ සිතසල තිබෙන දෙයක්. නමුත් ඒගේ සිතසලත් මේ ආත්මයක් ආත්මයක් නැත මේ අනාත්මයි කියන කරුණ ගැන වැඩි අවබෝධයක් නැති කරුණක් තිබෙනවා. ඒ කරුණ ගැන අපි අද අවධානය යොමු කළේ ඒකදී අපි ලස්සන අද ප්‍රශ්න හතරක් පෙන්වන්න කළා. ඒකේ පළවෙනි ප්‍රශ්නය පමණක් අපි පිළිතුරු දුන්නා. සයන් සතන් දුක් සම්දී අතන ලබ ප්‍රශ්නේ කයිතුන් උපෝගෝසන සයන් සතන් දුක් සම්දී බෞද්ධෝත්මෙන් ලබන මොකද මේකම මේ දුක කියන එක තමාම ඇති කරගත්තාද මහා හේවන් සත්‍යත ඉහිමනස යන දෙපා. මේවට පිළිතුරු බුදුරජාණන් වහන්සේ දීලා අවසාන වශයෙන් අහනවා මහා සාසක ඔබ මේ අනේකටම නෑ නෑ කියන ඔබ වහන්සේ නම් දුක මට කියන්නේ කියලා. එහෙනම් කියනකොට මේ අන්ත දෙකටම වඩින්න නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරමින් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරමින් උන්වහන්සේ ධර්මයේ කිසිම ප්‍රකාශ කරලා ඒ කිසිම ධර්ම දේශනාව අහලා උපෑදිලා මහා නුනම් මහා වේලා පහත් භාවයේ ලැබුවා කියලා ප්‍රකාශ කරලා දක්වා වෙනවා. ඒක ඊළඟ දවසේ මේ මතක් කරන්න මේ දේශනාවේ ඉතිරි කොටස ඉදිරිපත් කිරීමට. කුසලයම මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයයි ඒ වගේම මේ ධර්මයේ කුසලයයි ආදී සෑම කුසලයකින් තුළින්ම මේ ධර්මයේ සංස්කාර දුකින් කියන සංස්කාරය අනාත්ම ස්වභාවයෙන් පැහැදිලි වශයෙන් දැක්වීම ලැබිලා විශේෂයෙන් පංචස්කන්ධ ලෝකයේ කිසිම ආකාරයෙන් ආත්මය පටන් ගන්න දෙයක් නැති බව පැහැදිලි ප්‍රත්‍යක්ෂ උදාන්ත සංකේතය ලැබිලා ඒ තුළින් ඒ තුමන් අවබෝධ කරගත් සත්‍ය දුකින් මිදීමේ මාර්ගය සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කළා කියලා වන්ද කරලා මේ දේශනාව දැන් අපට කරන්න මේ පිළිවියන් තියෙනවා ආකාශාත්මක පාසලෙන් තියෙනවා ආකාශාත්මක බුම්මස්සා දේවානංගාමයි විකාපඤ්ඤං සංඝමෝදිකාපයං ලක්ඛණ සාසනං ආකාශාත්මක බුම්මස්සා දේවානංගාමයි විකාපඤ්ඤං සංඝමෝදිකා කිරං ලක්ඛණ දේශනා ආකාශාත්මක බුම්මස්සා දේවානංගාමයි විකාපඤ්ඤං සංඝමෝදිකා කිරං ලක්ඛණ තුමන් පරන්ති ශාසනය කල්හිනා කින්නේ කම්මේ නාමේ දාන සම්මාදිනේ සතර සම්මා භගවතෝ හෝතු යා නිබ්බාන පත්‍ය ඉදං මේ පුඤ්ඤං අසවක්ඛයා භවන්තෝ සම්බුද්ධා පමුස්සතු මේකද තේරුම් ගන්න සත්‍යයෙන් මේ අතන මෙලෙසම පරිමාර්ථ සත්‍යය දරුවා විවාහන ශේනස් වික්ඛන් උද්ධා කතායෝ තක්තරෝ ධම්මා වන්ති පාසෝ ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවත සෝ නිබ්බාන සම්පත්තේ විනාශේ සමිඤ්ඤතු සම්පත්තේ